දදාති දානං අභිභූය මච්චරින් කෝ අග්නි සංසෝ කෙනුජං සුඛවහං දිබ්බං සුඛං සාලභතේ සායං ආගම්ම මග්ගං විරජං අනන්දනං සාපුඤ්ඤ කාමා සුඛිනී අනාමයා සංගම්නිකායන් හිතිරං සමෝදති ශ්‍රද්ධාවන්ත පින්වතුනි ත්‍රිලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අනුමೋದනා දේශනාවක්. මේ අනුමೋದනා දේශනයේ පැවැත්වෙන්නේ විසාකා මහා උපාසිකා මාතාවගේ දුවසේ. විසාකා මහා උපාසිකා මාතාව බුද්ධත්ව මත සංඝයාට ආරාධනා කළ මහා දානයක් පිළිගැනුවා. ඒ දාසේ ධාරානිදාත චාතුරු දීපිත මහා මේඝ වර්ෂාවක් වැස්සා. ඒ වැස්සෙන් බිඳුවකින්වත් නොතෙනී බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විශාසාවගේ නිවසට වැඩි ගමන ගැන පුදුමයකටපත් වුණා. බලවත් ප්‍රසාදයකටපත් වුණා. දාන දීල අවසානයේ ආරාධනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වරන් ඕන අටක්. භාග්‍යතුන් වහන්සේ අදාළ තථාගතයන් වහන්සේලා වරන් දෙනාය නෙමෙයි. මේ ස්වාමීන් සැප වූ සාරුත්‍යෝ දෙයක් මට අනුමත කරන්න නැනව. ඒ මොනවාද? මේ සවැත් නෝරක වඩින සීලෝම ආගන්තුක සංඝයාට මට දාන දෙන්න අවසර ලැබේවා. සවැත් නෝරින් ගමන් පිටත් වෙන ගමික භික්ෂූන්ට දානය දෙන්න මට අවසර ලැබේවා. සවැත් නෝර වාසී ගිලන් භික්ෂූන්ට ගිලාන දානය දීමට මට අවසර ලැබේවා. ගිලන් භික්ෂූන්ට ගිලන් දෙනෙක් රටේනට මට අවසර ලැබේවා. විරම් භික්ෂූන්ට වෝටන් කරන භික්ෂූන්ට දානය දෙන්න මට අවසර ලැබේවා. නිත්‍ය වශයෙන් ජල දානය දීමට මට අවසර ලැබේවා. සවැත් නూరు වාසී භික්ෂු සංඝයා වහන්සේට වස්තුක සාතික කීවර පිළිගැනීමට මට අවසර ලැබේවා. සවැත් නూరు වාසී භික්ෂුණී සංඝයාට උදක සාතිකාවකන දියසලෝ පූජා කිරීමට මට අවසර ලැබේවා. මේ කාරණා අටයි. මේ කාරණාට ගැන බුදුරජාන් වහන්සේ අසුව විසාකා වෙමි. අයි මේ කරුණාට අවසර ගන්නෙ. කිංචවා ස්වාමීන් මේ සවැත් නුවර පිටින් එන ස්වාමීන් වහන්සේලාට සවැත් නුවර පින්නපාතය ලබා ගැනීමට සංසං වල යනකොට සමහර නොදන්නා සංනිසා දාන වර්ධින්න පුළුවන්. එනිසා ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලාට මේ රටගම ගැන අවබෝධයක් ලැබෙන තුරු මම දාන දෙනවා. ඒක උන්වහන්සේලාට පාසුවක්. පිටත් ගමනක් පිටත් වෙන සංඝයාට මොන දාන දෙන්නේ? ගමන් පිටත් වෙන ස්වාමින් වහන්සේලාට කලපේ වේලාවට දාන ලැබුණොත් අතරමං වෙන්න පුළුවන්. අතරමඟ දාන වර්ධින්න පුළුවන්. එනිසා මම ගමන් යන භික්ෂුන් වහන්සේලාට නිතරම දානයේ පනවලා දේ පිළිගන්නවා. ඒක උන්වහන්සේලාට පහසුවක්. සනත් නුවර වාසයේ භික්ෂු සංඝයා වහන්සේට නිත්‍ය ඡන්ද දාන දෙන්නේ සඳහා ඥානසංස 10ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ අනුසස් බලාගෙනයි. සරත්නෝර් වාසී ගිලන් මිත්‍යෝන්ට දානමම දෙන්නේ ගිලන් මිත්‍යෝන්ට ජලකන සත්‍රාය දාන දෙන්නේ මම දන්නවා. එයින් උන්වහන්සේලාට සුවය ලැබෙනවා. ගිලන් මිත්‍යෝන්ට දෙහෙත් ඖෂධ පූජා කිරීමට මා සැප වෙන්නේ ඒ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දේ කලක වේලාවට සපයා දීමට මට පුළුවන් ඒක උන්වහන්සේලාට ලොකු පහසුවක්. ඊළඟ උපස්ථායක භික්ෂූන්ටම නදාන දෙන්නේ ඊළඟ උපස්ථායක භික්ෂූන් වහන්සේලාට කලක වේලාවක පින්නපාත යන්න නොලැබෙන්න පුළුවන් ඊළඟ උවතෙන් උත්සන්න වෙනකොට දාසලාට මම දානය පිළිගන්නවා. ඒක උන්වහන්සේලාට පහසුවක්. එවාගෙම රසකල පූජාව, දියකල පූජාවත් ඒ භික්ෂු භික්ෂුණී දේ සංඝයාට පහසු වෙනවා. ඒකම මත අවසන් ලැබේවා. ඊළඟට මුසබ්බෙන් බලාපොරොත්තු වෙන අර්ථානුකම්පය. ස්වාමීන් මේ සයත් නුවරට බොහෝ දුරස්ත පළාත් වලින් විශේෂ සංඝයා වහන්සේ ලබා දෙනවා. සමහර තරම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අසවල් ප්‍රදේශලා කියන්නේ ඒ ප්‍රදේශ අසවල් ස්වාමීන් වහන්සේ අපවත් වුණ උන්වහන්සේ කොයි ලෝකෙ උපන්නද කියලා අහනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ සමහර ප්‍රතිලිපිරු දෙන්නේ ඒ භික්ෂුන් වහන්සේ තනක උපන්න නෙමෙයි. සහත් වෙලා අපිරිනුවන් පාවා කියලා. ඉතින් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලාට දාන දීලා මම අහනවා මේ සහස්ත්‍රයේ පිරිනිවන් පෑව ස්වාමීන් වහන්සේ මේ සවැත් නුවරට වැඩලා තියෙනවා. බොහෝ සෙයින් වැඩලා තියෙනවා. ඒකෝද මම දැනගන්නවා මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලාට මම නිත්‍ය දානේ පනවා කියන බැවින් ඒ රහස් පිරිනිවන් පෑව සාතන් වහන්සේටත් මම දාන දීලා තියෙනවා. ඒකෝද ස්වාමීන් වහන්සේ රහත් වෙන්න මම උපකාර වෙලා තියෙනවා. එනිසා ස්වාමීන් මම බොහෝ සෙයින් දන්තයෙන් පිළිගන්වන්නේ සංඝ රත්නයට මේ ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සීලයෙන් වැඩේවා සමාධියෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ඥානෙන් අභිඥානෙන් විදර්ශනා ඥානෙන් වැඩේවා මාර්ගඵල නිවන් ලබත්වා කුමිනේ පැතුම් සිටේ දරාගෙන ඉතින් මගේ ආගන්තුක දානයේ පිළිගත් ඒ ස්වාමීන් වහන්සේ එසේ ආර්ය අධ්‍යයනපත් වීම ගැන හිතනකොට මට විශාල සතුටක් ඇති වෙනවා අනේසා විශාල මගේ දෑතින් දන් දුන්න ඒ ස්වාමීන් වහන්සේ රහත් වුණා නේද කියලා හිතනකොට මට බලවත් ප්‍රීති සෝමනස්යක් ඇති වෙනවා. එයින් කයේ සිටේ පස්සබ්දය ඇති වෙනවා. කයේ සිටේ නිරාමිත සතිය ඇති වෙනවා. මම විරිත සමාධි වෙනවා. මේ සමාධිය තුළින් මම මේ సంతානයේ බෝධිපාක්ෂික ධර්ම යදිනවා. මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ වරම් ලබාගෙන ධම්පින්කම් කරන්නේ අවසර යදින්නේ අවසර ඉල්ලන්නේ කියලා කියවා බුදුරජාණන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දුන්නා. මගේ ශාසනයේ ධම් පින්කම් කළ යුතු වන්නේ මෙන්න මේ අරමුණ නිසායි. එනම් තමන්ට බෝධිපාක් ධර්මයන් වැඩි දියුණු කර ගැනීම මාර්ගඵලමේ නැති උපනිෂේ වීම එකයි. ඒ ප්‍රතිග්‍රහක පක්ෂයට ඥාන මාර්ගඵල නිවන්සෝ ලැබෙන්න උපකාර වීම. ඒක නිසා මේක ඥාන සම්ප්‍රයුක්තව දාන සංවිධානයක් කියන එක බොහෝම ඉස්සිතීපෝරකව සාධිකාර පිළ අනුමත කළා. මේ විසාකාවගේ චරිතය බොහෝම වැදගත් වෙන ජීවිතය දිශාන දෙන අතර විසාකාව උපන්නේ මගධ රටේ බද්දේ නගරේ ලෙන්දක සිටු පවුලේ විසාකාවගේ මව්පිය දෙන්න ධනංජේ සිටුවරයා සහ කුමනා දේවී විසාකාව නැවත ජීවත් වුණේ කේතව්‍ය නගරේ කේතව්‍ය නගරේ ජීවත් වෙන කාලයේදී ඉතින් ඒ සමන් උපන් රටේදී වාස හත අවුරුදු හතේ වාස කාලයේදී බුදුරජාන් වහන්සේ බුදු වෙලා 1250ක් සංඝ පිරිස සමග සේනුවර ප්‍රදේශයට වැඩම කොට වදාලා. මේ ගමනේදී පෙර ගමන් කලේ විසාකාව ඇතුළු 500ක් අත්හැරවි කුමාරිකාවරු. එදා බුදුරජාන් වහන්සේ දසුරාමින් නෙන්දක සිටුපාන ඔක්කොම සෝවාන් වුණා. විසාකාවත් තමන්ගේ මිතුරියන් 500ක් දෙනා එක සෝවාන් වුණා වයස හතේදී. කොසල් මහ රජුගේ ආරාධනාවෙන් මගධ රට සිට මේ සලත් නුවරට සමීප හේතම නගරයට එන්න සිද්ධ වුණා. ධනංජය සිටුවරයාගේ සිටුපාලේ කොම හේතම නගරය නොයි ජීවත් වුණේ. ඒ කාලයේදී සලත් නුවර වාසී නිගාර සිටුවරයාගේ ජේෂ්ඨ පුත්‍රයා වන පූර්ණ වර්ධන සිටු පුත්‍රයාට මෙන්න විසාකා කුමාරිකාව විවාහ දිනුතුම් කරගන්න යෙදුණා. ආරමාසයක් තිස්සේ මංගල උත්සවය පැවැතුණා. එතයි නිවන මංගල උත්සවය කියලා කියන දවසේදී මේ විසාකාවගේ කියා එතුමිය සහභාගීවක් දුන්නා. මේ අල්ලපු සාමලේ නිගාර සිටුවරයා සිටියා ඔහුට ඒ ආවාද තේරුනේ නැහැ. ඒ ආවාද 11 10ක් කියලා කියනවා. අන්තෝ අග්නි මේ බහු නිහරි සම්බෝ. බහු යග්නි මේ අන්තෝ සංවේකේ සම්බෝ. දදං පත්තා සදා සම්බං අදදං පස්ස නදා සම්බං දදං පස්සාති අදදං පස්සාති දා සම්බං සුඛං භුද්ධි සම්බං සුඛං නිසීදි සම්බං සුඛං නිවාජ්ජි සම්බං අන්තෝ දේවතා නමස්සු සම්බා අද්දි පරිකරි සම්බා ඔන්න කාරණා 10 විශේෂයෙන් බෞද්ධ දරුවන් විසින් මේවා මතක තබා ගන්න වටිනා උපදේශය. මේක තේරෙන අන්තෝ අග්ගේ බහිමි හරිතම්ම නිහරිතකෝ ඇතුළත ගිනි පිටට ගෙන්න එපා වෙනේක පිටට ගිනි ඇතුළට ගන්න එපා ආපස් යමක් දෙන කෙනෙකුට යමක් දෙන්නට ඕන ආපස් යමක් ඉල්ලගෙන ගිහින් නොදෙන කෙනා නැත් නොදෙන්න ඕන දුක්ඛ අසරණයට ලැබුණත් නොලැබුණත් ප්‍රයත්න දෙන්න ඕන රාජේන ස්වාමියාගේ නිවස ජීවත් වෙන කාලයේදී සැපෙන් වාඩි වෙන්න ඕන සැපෙන් අනුභව කරන්න ඕනේ. එවාගෙම සැපෙන් නිදා ගන්නට ඕනේ. අතුලත් ගිනි දෙවියන් පුදන්නට ඕනේ. එවාගෙම දෙවියන්ට නමස්කාර කරන්න ඕනේ. මේ කාරණා 10 බෞද්ධ මෞඛ්‍යයන් අනුගමනය කළ කාරණා 10ක්. අද නිදාර සිටුවරට මේ විශේෂ තේරුනේ නැහැ. ඉතින් පසුදා මහා වික්ෂවස්ත්‍රියාවෙන් මංගල උත්සවයේ සිද්ධ වුණා. සරත් නුවරගේ දවසේ මුළුමහල් සරත් නුවර වාසීන් මේ විපාකාවට ගෞරව සම්ප්‍රයුක්තව පිළිගත්තා. පසුදිනෙම නිගාර සිටුවරයාගේ නිවසේ මහා දාන පින්කමක් සිද්ධ වුණ නිගන්තයන්ද ඒ දාන පිළිගන්න ආපු නිගන්ත 500ක් දෙනා බලන්න විසාකාවට ආරාධනා කළා නිගාර සිටුවරයා. ආර්යයන් වහන්සේලා දැකෙන් දෙන්න කියලා. විසාකාවගෙන් බැලුවම ආර්යයන් වහන්සේලා මෙනි නිර්වාසන නිගන්තයෝ. කාර්ලා කෙල ගහලා ආවා. එයින් මේ නිගන්ඨයෝ කලබලයටපත් වෙලා පෑමක් නොගෙන කීකීකට යන්න ගියා. නිගාරසුකාරය ගස් නැදුවා. අයි මේ නිසුබුදු කුමරියක් ගෙනාවේ කියලා. එයින් මේ නිගාරසුකාරය විහිද සැලුණා. ඊළඟ දවසේදී නිගාරසුකාරය උදේ වරුවේ ආහාර ගනිමින් ඉන්න වෙලාවේ පින්දපාතක ස්වාමීන් වහන්සේ නමක් ඒ ගෙදර මිදුලට වැඩියා. ඒකට මේ නිගාරසුකාරය ගණන් ගන්නතෝ පෑම ගනිමින් හිටියා. විසාකාව එතුමාට කවල් සැලමින් සිටියේ. විසාකාම කියා හිටියා අතිච්චක දන්තේ අම්මා කම්මා කුලෝ පුරාණම් බුද්ධති කියලා. ස්වාමීන් වෙනත් අතකට වරිම නැරව අපේ මාමන්දී පුරාණ අනුභව කරනවා කියලා. ඒකට කඩින්නේ කිතුනා මේ ඉංගාර කිතුවර පුරාණ අනුභව කරනවා කියලා. ඒකට තේරුනේ නෑ අර්ථය. ඊට කෝප වෙලා මේ මේ විසාකාවට කඩින්න තර්ජනය කළ මහා මීන් ලෙසින් පිට වෙන්නයි කියලා. විසාකාවට හොඳයි මගේ වරදක් දෙපිටන විනිශ්චය කරන්නේ විනිශ්චය මණ්ඩලයක් කියලා තියෙනවා මගේ පියාණන් වහන්සේ. එනිසා මේ විනිශ්චය මණ්ඩලයේ සඳවලා විනිශ්චය කළා මාව පිටත් කරන්න කිව්වා. ඉතින් විනිශ්චය මණ්ඩලයේ අතදෙනෙක් ඇවිල්ලා ඉතියා උගත් මේ ධනවත්තාවේ පණිත් පණිවරු. මේ අතදෙනා සම්මුඛ වෙලා මේ නිගාරිසිතවරයා විසාකාවක් ඉදිරියේ නඩුව විසදුවා. නිගාරිසිතවරයා මේ කාරණාව කිව්වා. ඒ නිසා තමයි මේ පුරාණ යන බව කරනවා කියලා නිග්‍රහ කළයි කියලා. විසාකාවගෙන් ඇහුව විනිශ්චය මණ්ඩලය මොකද්ද මේ කියපු කතාවේ තේරුම? විසාකාව කියවා අපේ මාමන්ගේ බොහොම පින් නැති කෙනෙක්. සතර කළත් බොහෝ පින් තියෙනවා. ඒ සතර කඩපු පින අනුභව කරනවා අලුත් පිනක් කරන්නේ නැහැ කියන එකයි මම කියේ පුරාණ අනුභව කරනවා කියලා. නැත්නම් අසුත අනුභව කරනවා කියන එක නෙමෙයි. ඒකෙන් නිර්දෝෂී වුණා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මේ ගෙදරට පැමිණි දවසේම රෑ නැදීම විනිසන්දන් අරගෙන මාළු ගාමෙන් පිට වෙලා ගියා. අයියෝ නැගී. ඒක මගේ පුතුණවන්න කළ අගෞරවයක් වේවා. විසාකාව කියනවා අයියෝ නැගී. විසාකාව කියනවා මා එන දවසේ බොහෝම ගම සම්පත් පැමිණියා. අස්සේව පැමිණියා, අතුම් පැමිණියා. ඒ පැමිණි දවසේම ආගාමී අස්ස දේනුවකට සැපේ ලැබුණා. ඉතින් අපේ දෙමෝපියවට පුරුදු කරලා තියෙන එවැනි අවස්ථාවල අත් දෙන්නේ යොමනාවල එවාගේම පහසුකම් කළා සොදෙන්න උණු වතුරෙන් නාවල එවාගේ තෙමාතු කරලා ආරක්ෂා සංවිධාන සලසා දෙන්න ඕනේ ඒක බොහොම දුර්ලභ දෙයක් මේ ආගමී අස්පතියේ කිසි ඉදිවෙන කියලා. ඒවට නීති මණ්ඩලයේ කියුවා දාසින් පවා කරන දේ පවා මේ ස්වාමීන් වහන්සේ සිදු කළා නේ මේක වරදක් නෑ කියලා. ඉරිදා ශනිවාර සිටුවරයා කිව්වා මේ මංගලෝත්සවයට පෙර දවසේ ධනංජය සිටුවරයා මිතුමිය ප්‍රියන්තික උදහසක් කිව්වා. අර පරමුදා අය. ඒ නිසා මට ඒ ගැන සැකයි කියේ. පස්සේ ඉරිසිය නඩලේ අහව මොකක්ද ඒ රහස? ඉතින් ඉසාකාවක මෙන්න මේ කාරණා 10යි. අන්තෝ ආගින බයි නිහරිතා බෝපිය මොකද කියලා සිටුවරයා අහවා. අපිට දින්දරේ කාටවත් නොදෙන්නේ කොහොමද? යම් කෙනෙකුට ගින්දර අවශ්‍ය නම් තමන්ගේ ගෙදරින් ගින්දර දෙන්න තෝරන්නේද කියලා. එතකොට නිසා තාව කිව්වා ඇතුළත ගින්න පිට දෙන්න එපා ඒක නෙමෙයි. ගෙදර තියෙන නැති මයිලන්ගේ ස්වාමියාගේ සේවක සේවිකාවන්ගේ අඩුපාඩුකම් පිටට කියන්න එපා කියන එකයි. එතකොට ඒක නිවැරදි වුණා. පිටට ගින්න ඇතුළට ගන්න එපා කියන මොකද්ද? ඒ කියන්නේ අනුන්ගේ දේවල් ඕක දෝක තමන්ගේ ගෙදර කියන්න එපා. ඒකත් විකලිලා. දදන්තස්ස දාසබ්බන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යම් කිසි දෙයක් සාවකාලික කෙනෙක් ඉල්ලගත්තාම ආපහු දෙන සුළු කෙනෙක් නම් යාට දෙන්නයි කියුවා. නැත්තම් බඩු ආරක්ෂා වෙන්නේ නැති නිසා. අද දන්තස්ස නදාසබ්බන් කියන්නේ මොකද? සමහර කෙනෙක් සාවකාලික යමක් ඉල්ලගෙන ආපහු දෙන්නේ නැහැ. කරන්නේ කොටේ නැවත දෙන්න එපා කියන එක ඒ කියන්නේ. ඒකත් එක දෙයක්. දදන්තස්සාත් අද දන්තස්සාත් දාසබ්බන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සමහර දුක්ඛකාරී ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් ආත්ම ගරුත්වය නිසා තේන මම මේ කාටෝ ගෙනත් දෙන්නම් කියලා. නමුත් එයාට දෙන්න බැරි බව දන්නවා. ඒ නිසා ඔහුට අනුග්‍රහ පිණිස ජීවන කලයේ කියලා උපදේශ දුන්නා. ඒකත් විසඳුණා. සුතම් මුල්ලිතබ්බන් කියන මොකද්ද? ඒ කියන්නේ gedare ස්වාය පුත්‍රයාද නැදි මයිලන්ද gedare කවුරු කවුරු අනුභවකල අවසන් වුණාට පස්සේ ඒ අදුපාඩුවක් නොවන හැටි සලකලා සමන් අන්තිමට ආහාර ගන්නට ඕනේ. ඒකයි සැපින් අනුභව කිරීම කියන්නේ. ඒකත් උපදින. සුඛං නිසිදකබ්බං කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ස්වාමි පුත්‍රයා ඉදිරියේ නන්දමාම ඉදිරියේ තවත් වැඩිහිටියන් ඉදිරියේ ඔවුන්ට අගෞරව නොවන හැටියට වාඩි වෙලා කුරු දෙන්නයි කියන්නේ. ඒකත් පැහැදිලි වෙනවා. අග්නි පරිත්‍යාග බාහිය මොකද? ගිනි දෙවියන් පදන්නයි කියන පස්සේ ස්වාමි පුත්‍රයායි ඒ ස්වාපුත්‍රයාගේ දෙමාපියෝ දෙන්නේ ගින්දරක් වාගේ හිතා ගන්න හිතාගෙන ගින්නෙන් වැඩ ගන්නවා වගේ අතකුච්ච ගන්න නැතුව එයත් සංගීත තලන්න නැතුව වැඩ ගන්න උපකාර ලබා ගන්න ඒකයි ඇතුළත මිනිස්සු දන්නේ කිව්වේ අල්පෝ දේවතා නමක සබ්බාතිය මොකක්ද ඒ කියන්නේ දෙමාපියෝ දෙන්න ස්වාමියාගේ දෙමාපියෝ දෙන්න ස්වාමියායි දේවතාවන් වගේ හිතාගෙන තමන්ගේ දෙමාපියන් වගේ පාමුල වඳින්න කිව්වා ඒකයි අන්තෝ දේවතා නමක සබ්බා දැන් මේ ප්‍රශ්න ගාන විසඳුනාම නිරාර සිටවර නිරුත්තර වුණා. නිරුත්තර වුණාට පස්සේ විසාකාව කිව්වා මිනිස්සේ මණ්ඩලයට මගේ මව්පිය හොඳ බෞද්ධයෝ. මගේ මව්පියන්ගේ එවන් ඉන්නකොට මම හොඳට දම් පින්කම් කරනවා. බණ භාවනා කරනවා. නිතර සංඝෝපස්ථාන කරනවා. දැන් මේ ගෙදරදී මට ඒ වාසනාව නැති නිසා මා සංගතන මේ දෙක දස් සම්පද ඔක්කොම ලෑස්ති වෙන්නේ මගේ දායාද වස්තුව සූදානම් කරන්නේ මම යන්න ඕන මිනිසයාගේ වෙනක මතුමකට සැපමයි කියලා. එතකොට නිදානි සිටුවරයා දුරුමුඛ වෙලා බොහොම බැනපත් වෙලා අනේ යන්න එපා යන්න එපා. Taman තැනක හිටගෙන ඉන්න බෞද්ධයද කරන්නයි කිව්වා. Tamanගේ මේක හිතාගෙන මගෙන් මේක පස්සේ බාධාවක් නෑ ඔබ නිවැරදි. ඒ නිසා තැනක හිටේ කාගෙන වැඩ කරන්න මම අවසර දෙනවා කියලා හිත සතුටින් කතා කළා. පසුනිදාර චතුවරයාගේ නිවසේ පසුදින 500ක් බුදුපාමොක් සංගරුවන්ට දානයක් ගැන විපාකාව සංවිධානය කළා. ඉතින් ඒක ආරම්භලා නිගන්තෝ කිව්වා හැබැයි මේ නිදාර චතුවරයාට කිව්වා තේන්ද නම් නින්දිකා කඩතුරාවකින් ගයි වයින්ද කියලා. නමුත් නිදාර චතුවරයා මේක අටේදා දාන දීලා අවසානයේ බුදුරජාන් වහන්සේ දහම් දෙසූ වෙලාවේදී සතර කළ මහා පිනක විපාකේ නැතිලා නිදාර චතුවරයා සෝවාන් ඵලයටපත් වුණා. කඩතුරාව කඩාගෙන ඇවිල්ලා විසාකා බදාගෙන මගේ අම්මා කිව්වා. එදා පටන් විසාකාව නිදාර මාතා කියලාත් නමක් ලැබුණා. ඒ තරමට මිතුමාගේ හිතේ මුරුදු භාවය ඇති වුණා. එදා පටන් විසාකාවගේ මාළිගාව සතර දිවින් වඩන සංඝයාතේ හරියට දානශාලාවක් වාගේ වුණා. එදාටත් විසුණුට නිත්‍ය වශයෙන් දන්සන් පිළිගන්නවා. අනිකේන වරම් අද ලබාගෙන බොහෝ කුසල් සිද්ධ කරගත්තා. සේවාමේ පුණ්‍යාත්මේ ජීවිත අපේ ජීවිතයට බොහෝම ආදර්ශමත් වෙනවා. ඒ අතෝ එක දාසෙන් මෙන්න ඒ සත්‍යතාවේ කල්ප ලක්ෂයක් එක්ක හිත දියුණු කරගෙනයි. කල්ප ලක්ෂයේ විශේෂ රේතුමේ සිටු කුමාරිකාවක් ඒ කියන්නේ සියමතුරා බුද්ධ ශාසන කාලයේදී අවුරුදු ලක්ෂයක් පරමාවසයි ඒ කාලේ. ඒ කාලේ හිතර දම් පින්කම් කරමින් බණ අනුන් බොහෝ කුසල් කරගත්තා. ඒ කාලේ බුදු ශාසනයේ එක්තරා උපාසිකාවට අග්‍රදායකත්වයේ පිරිනමනවා දැකලා ඉතින් මේ ප්‍රාර්ථනා කරගෙන ආවා. ඒ සතුමානෝ තමයි බොහෝ ජාතිවල ආගමික පින්කම් කරමින් ඇවිල්ල කාශ්‍යප බුදුපසනේ අවුරුදු 20000ක් තිස්සේ මහා පින්කම් කරගත් බ්‍රහ්මචාරීව. කාශ්‍යප බුදුසසුනේ පිටේ තියෙන කසේ රජුගේ දූවරුන් හත් දෙනාගෙන් හත් වෙනියා සංඝදාතිය කියලා ඒ කාලේ හිටියේ. ඒ දූවරු හත් දෙනාම කුමාරී බඹසර හැසිරෙමින් අවුරුදු 20000ක් බොහෝ කුසල් කරගෙන ආවේ. ඒ හැබිනම අපේ බුදු සසුනේ උසස් පරිසර ඇතුව නිවන් දැක්ක මහ පින් ඇතුව පිරිසක් වුණා. එයින් මේ විසාකාවගේ චරිතා ප්‍රදානයේ විශේෂයෙන් අපේ බෞද්ධ දරුවන්ට බොහොම ආදර්ශමත් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී අද මේ ප්‍රභා විසමකින් නැතිනේ තමන්ගේ පුතුණුවන්ට විවාහපත් කර දීමට උදානම් වන්නේ ජීවිතයත් ඒ දෙමව්පියෝ එක්පාසු කරලා දෙනේ පින්කමක් සිදු කළේ දරු දෙපළට ආශිර්වාද පිණිසයි. අපේ බුදුරජාණන් වහන්සේ සුගාලෝවාද සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ස්වාපුත්‍රයා විසින් දිනකට කලකණ්ඩ වන පිළිවෙල හත් පහක්. දිනෙකින් ස්වාපුත්‍රයාට අනුග්‍රහ කළ යුතු කරුණු පහක්. ඒවා අපේ සිංහල බෞද්ධ හොඳින් දන්නවා. ඒ කියන්නේ සම්මාන නාය, අනෝමාන නාය, අනුපිචාරියාය, අලංකාරාන උපදානි නිසරිය වස්සන්දේන කියලා ස්වාමි පුත්‍රයා විසින් දයාබර දිනෙකට කරුණු පහකින් උපකාර දෙන්නට ඕනේ. සම්මාන නාය කියන්නේ තමන්ගේ දිනකට කතා කරන්නේ අම්මට වගේ බොහොම කරුණාවෙන්. ඔය වෙලාවකවත් ඒ එතුමියට කතා කරනකොට ආමන් කරන්නේ සම්මාන නාය අනවමාන නාය. සමහර අත්තරක් වුණත් එකපාරට කඩා පනින්නේ නැහැ. සංසුන් වේලාවක ඒක හිත සනිසිල් වෙන වේලාවක කරුණාවෙන් කියන්නට වන ওই සිදුවෙන්නේ අරද වැරදි නේද? කොහොම කතා කරන්න සුදුසු නෑ නේද? අපි බෞද්ධෝ නේද? එවාගෙම ඔය වාගේ වැඩ කරනකොට සිහියෙන් ඉන්න ඕන නේද? හරි ඒ වාගේ කරුණාවෙන් මෛත්‍රියෙන් හිත සමතෙමින් ඕන ආවාර දෙන්න. අනුපචාරියාය තමයි ස්වභාව සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕන. කවදාකවත් පරදාර සේවනයක බැඳෙන්නේ නැතුව පිරිසුදුව ස්වභාව සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕන. අලංකාර අනුපදානයේ තමන්ගේ වස්තුවේ ඇටියට ඇඳුම් පළඳින් ආභරණ සපයා දෙන්න ඕනේ. ඉස්සරියෙන් උත්සාහයෙන් gedara dore සීල පටිවතු පිළිබඳ ප්‍රධානත්වයෙන් පවත්වන්න අවසර දෙන්නට ඕනේ. මේ කාරණා පහෙන් අනුග්‍රහ කරනකොට දිල්ලේ සත්‍යෙන් කරුණු පහකින් අනුග්‍රහ ලැබෙනවා. සුසංහේත සම්මන්තාච සුසංහේත පරිගණාච අනුපචාරිනේච සම්බතං සංගක්කති දක්කාචෝති සබ්බකෙච්ච කරණේසු අනුලසා සුසංහේත සම්මන්තා කියන්නේ gedara තියෙන වැඩ බොහෝම සුරක්ෂිතව ආරක්ෂා කරනවා. හැම දෙයක්ම කල්පනාකාරීව සිරක්කේ සංසත් කරනවා හැම දෙයක්ම අහවල්දී අහවල් තැන අහවල්දී අහවල් තැන කිසිම ගැටලුවක් නැහැ ගෙදර බොහොම පිරිසිදුව සබා ගන්න සමත් වෙනවා ඒක පළවෙනි අනුග්‍රහයයි ස්වාමියාට සුසංගීත පරිජනාස කියන්නේ ස්වාමියාගේ දෙමව්පියන් දෙන්න ඉන්නවා නම් එතුමන්ට වාදීන ගෙදර යම් කිසි සේවක සේවිකාවන් සහෝදර සහෝදරියන් පිළිවරක් වෙනවා නම් මේ හැමෝටම කරුණාවෙන් මෛත්‍රිය සලකන්නට ඕන සෑමදීම බත බුලක සපයා දෙන අනුග්‍රහ කරන්නට ඕන මෛත්‍රිය ඒක දෙන්නේ අනුග්‍රහයයි අනතිකාරිනේක සමන් විශ්වාස උත්තරය හරිතා පිරිසුදුව ප්‍රතිවත ගුණ ආරක්ෂා කරන්නට ඕන එවාගෙම සම්බතං සංඝාත්‍යයේ ස්වාය පුත්‍රය හරි අම්බ කරන දේවල් නැති නැසියෙන් නොදී සුරක්ෂිතව රැක බලා ගන්නට ඕනේ අනිස්ථානයේ තමයි දස්සාචෝ සම්බුද්ධ පරණීයසු අනලසා සමන්ව පැවරෙන හැම කටයුත්තකදී වෙන නැනනුවන ඉදිරිපත් කරගෙන අනලත්ව යෙදෙන්න ඕනේ. ඒ කාරණා පයන් දින දෙකෙන් ස්වාසුත්‍රාට අනුග්‍රහ ලැබෙනකොට ඔවුනොවුන් දෙවියන් දෙවියන් දේවතා දෙන්නෙක් එකපින්නවා හා සමානව සැපෙන් ඉන්න පුළුවන්. ඒ වගේම එයාට ලැබෙන දරුවා දරු සම්පත්තියක් බොහොම පුණ්‍යවන්ත දරුවන් බාටපත් වෙනවට මහා ධනෝපාල ජාතක දේශනාව සඳහන් වූ පරිද්දෙන්. ඉතින් මේ අනුව සලකා බලමින් මේ මෝහන විස්කණිසින්ද මහත්මයාටත් වෙන දියණියටත් යන්නේ මේ අද විවාහපත් වීමේ අපේක්ෂාවෙන් සිටින දියණියටත් ඒ රත්නත්‍රි ආශිර්වාද ලැබෙමින් මේ දෙමෝපියන්ගේ ආශිර්වාදයේ නැද්ද සිල්වත් ගුණවත් නැනවත් නිති සංසී රතිනේ කොහොයා කෙසේ රතිනේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ වඩමින් දාන සීල භාවනා කුසල් කර ගනිමින් ධාර්මිකව ජීවත් වෙමින් දස කුසල ධර්මයට අනුව පවතිමින් මෙලවත් බොහොම සැපසේ ජීවත් වෙන සතර ගමනේදී තෝනෝන්ට කල්යාණ මිත්‍රත්වයෙන් සුගතිගාමී වෙලා මතු බලාපොරොත්තු වන බෝධිඥානෙන් එසම ධර්ම මණ්ඩපයේදී මම ඵල නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා